ධම්මං සවෙන කාලෝ අයං බදන්තා ධම්මං සවෙන කාලෝ අයං බදන්තා ධම්මං සවෙන කාලෝ අයං බදන්තා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 භික්ඛු පටිසංඛායෝ නිතෝ චීවරං පටිසේවති යාව දේව සීතස්ස පටිඝාතාය උන්නස්ස පටිඝාතාය දන්ත මකත වාතා තපසිරින් තප සම්පස්සානං පටිඝාතාය ඉරිකෝපීන පටිච්ඡාදනත්තං පටිසංඛායෝ නුතෝ කුණ්ඩ පාතං පටිසේවති නේවදවාය නමදාය නමණ්ඩනාය නවිභූෂනාය යාව දේව ඉමස්ස කායස්ස තිතියාය අපනාය විහිංසූපරතියා බ්‍රහ්මචර්යානුංඝාය ඉති පුරාණං වේදනං පටිහංකාමි නවං ච වේදනං උපාදිස්සාමි යාත්‍රා ච මේ භවිස්සති අනවජ්ජතා ච පාතු විහාරෝ චාති පටිසංඛායෝ නිසෝ සේනාසනං පටිච්චේවති යාව දේවතී තස්ස පටිඝාතාය උන්නස්ස පටිඝාතාය දංස මකස වාතා තපසිරින් තප සම්පත්තානං පටිඝාතාය මුතු පරිස්සය විනෝදනං පටිසල්ලානාරාමත්තං පටිසංඛායෝ නිසෝ ගිලාන පච්චය හේසච්ච පරික්ඛාරං පටිසීවති යාව දේව උප්පන්නානං වේයාබාධිකානං වේදනානං පටිඝාතාය අභ්‍යාපජ්ජ පරමතායාති යං හිස්ස දික්ඛවේ අපටිපේවතු උප්පජ්ජති ආසවා විගත පරිලාහ පටිසේවතෝ එවං තති ආසවා විගත පරිලාහන හොಂತಿ ඉමේ උච්ඡන්ති වික්ඛවේ ආසවා පටිසේවනා පහතබ්බාති සද්ධර්ම ශ්‍රවණා බිලාසී ගුණබර කාර්මික පින්වත්නි අදත් අපි සබ්බාසව සූත්‍රයේ සීල ආශ්‍රවක්ෂය කරන ප්‍රතිපදාවේ තවත් අංගයක් ප්‍රතිවේක්ෂාවෙන් දුරු කළ යුතු ආශ්‍රව පිළිබඳව කියවෙන දහම් කොටාසේ පිළිබඳවයි විමසා බලන්නට සූදානම ප්‍රතිවේක්ෂාවෙන් නුවණින් විමසා බැලීම ප්‍රතිවේක්ෂාව කියලා කියන්නේ නුවණින් විමසා බැලීම නුවණින් විමසා බැලීමෙන් දුරු කළ යුතු ආශ්‍රව ඇඳුම් පරිහරණයේදී ආහාර පාන පරිහරණයේදී ආවාස නිවාස පරිහරණයේදී බෙහෙත් ගිලම්පස පරිහරණයේදී ආශ්‍රව උපදින්නට නූපන් ආශ්‍රව උපදින්නට උපන් ආශ්‍රව වැඩෙන්නට බොහෝ සෙයින් ඉඩ තියෙනවා නුවණින් පරීක්ෂාකාරී නොවුනොත් ඒ සිව්පස පරිහරණයේදී නුවණින් විමසා බැලීමෙන්මයි ඒ ස්ථානවලදී උපදින ආශ්‍රව ක්ලේශ නූපදවන්න පුළුවන් වෙන්නේ. උපන් ආශ්‍රවයක් දුරු කරගන්න පුළුවන්කම තියෙන්නේ. නිවන් දකින ප්‍රතිපදාවේදී විශේෂයෙන් ගිහි පැවිදි ભેදයක් නැතුව හැම කෙනෙකු විසින්ම දැන අවබෝධ කරගත යුතු දහම් පරයයක් වෙනවා. අද දවසේ අරණ්‍ය වාසී වෙන්න පුළුවන් යෝගාවචරයෙන් වෙන්න පුළුවන් ග්‍රාමවාසී වෙන්න පුළුවන් පැවිදිහා ගිහි පිරිස් ප්‍රතිවේක්ෂාව සඳහා යොදා ගන්න බොහොම පහසු සරල ක්‍රමයක් භාවිතා වෙන්නේ හඳ නගලා කියන වාක්‍යයක් භාවිතා කිරීමෙන් දානීයට ප්‍රථම අපි ප්‍රතිවේක්ෂා කලාය කියන සෑහීමකටපත් වෙනවා එහෙත් මේ පටිසංඛායෝනිසෝ පින්ඩපාතං ආදී මේ වාක්‍ය ප්‍රකාශ කිරීමෙන් ප්‍රතිවේක්ෂාවක් කළා වෙන්නේ නැහැ. ප්‍රතිවේක්ෂාවේදී වෙන්න ඕන අභහස් ටිකයි මේ දේශනා පාඨයෙන් සඳහන් වෙන්නේ. මෙහි සඳහන් වෙන අර්ථය ආවරණය වෙන විදිහට ප්‍රතිවේක්ෂාව යොදාගත යුතු වෙනවා. පටිසංඛායෝ නිසෝ චීවරං පටිසේවති. ඇඳුම් පරිහරණයේදී චීවර පරිහරණයේදී ඒ පරිහරණය කරනකොට යාවදේව සීතස්ස පටිඝාතාය සීත නැති කිරීම පිණිසය මේ චීවරය මේ ඇඳුම දරන්නේ සීතල නැති කිරීම පිණිසය උන්නස්ස ප්‍රතිඝාතාය උස්නේ නැති කිරීම පිණිසය දංශ මෙසි මකස මදුරු වාතා වාතේ තප අවුවේ සිරින් සප සම්පස්ථාන සර්පයෙන්ගේ ස්පර්ශයෙන් වළක්වීම පිණිසය. හිරිකෝපේන පටිච්ඡාදනත්තා ලැජ්ජා කටයුතු වසාගත යුත්තෙන් වසා ගැනීම පිණිසය. මෙහෙම මේ පදවැල කියලා ඇඳුම් පරිහරණය කළාට ප්‍රතිවීක්ෂා කළා වෙන්නේ නැහැ. නූපන්නාශ්‍රව නූපදින්න උපන්නාශ්‍රවේ දුරු වෙලා යන්න මේ විදිහේ වාක්‍ය ටිකක් ප්‍රකාශ කළාට පමණක් සීමා වුණාට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ සඳහා ගැඹුරෙන් නුවණින් විමසා බල යුතු දහමක් මේ තුල කියවෙනවා. සීතලෙන් ආරක්ෂා කරන්න වෙලා උස්මයෙන් ආරක්ෂා කරන්න වෙලා මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් ආරක්ෂා කරන්න වෙලා අවුසුලන් වලින් ආරක්ෂා කරගන්න වෙලා නපුරු සර්පාදීන්ගෙන් පත්තේ ගෝණුස්වාදීන්ගෙන් ඒ සතුන්ගේ ස්පර්ශයෙන් ආරක්ෂා කරගන්න වෙලා ලැජ්ජා කටයුතුෙන් වසා ගන්න වෙලා කුමක්ද මේ රැක ගන්න හදන්නේ මෙච්චර අමාරුවෙන් මහන්සියෙන් රකින්න කියලා තියෙන මම මගේ මගේ ආත්මය කියලා ගත්ත රූපය ඒක නඩත්තු කරන්න පාලනය කරන්න රැක ගන්න කොච්චරනම් වෙහසක් දරන්න වෙනවද කියන පැත්තයි මේ ප්‍රතිවේක්ෂාවේදී නුවණට හසු වෙන්න ඕන. නিত্য වූ ආත්ම කොට දකින මේ කය සීතලෙන් ආරක්ෂා නොවුණු උෂ්ණයට निराවරණය වුණු මැසි මදුරුවන්ට ගොදුරු වුණු අවුසුලන් වලට සර්පාදීන්ට ගොදුරු වුණු මොකක්ද මේ කයට වෙන්නේ මොකක්ද මේ රූපය තුල සිද්ධ වෙන්නේ රූපය කියන වචනේ අර්ථයත් මේකමයි රුප්පනාර්ථයෙන් රූප කියලා කියනවා. වෙනස් වීමේ අර්ථය. මේ කය සීතල නිසා වෙනස් වෙනවා. උෂ්ණය නිසාද වෙනස් වෙනවා. මැස්සන් මදුරුවන් නිසාද වෙනසටපත් වෙනවා. අවුසුලන් වැදුණොත් වෙනසකටපත් වෙනවා. සර්ප ආදීන් නිසා වෙනසකටපත් වෙනවා. වහවහ දුකටපත් වෙන වහවහ වෙනසටපත් වෙන විපරිණාමයටපත් වෙන දෙයක්. මෙතනදී අර දර්ශනයේදී අපි කතා කළ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය කියන මේ දෙක එක්තෙන් වෙලා තියෙන මේ රූපාදී ස්කන්ධයන් පිළිබඳව දුක වෙන් වෙන්න සමුදය වෙන් වෙන්න වෙන් කර ගන්න විදිහෙන් විමසා බලන වැඩපිළිවෙලටයි ප්‍රත්‍යවේක්ෂාව කියලා කියන්නේ. ඒක වචනයෙන් වචනයට විස්තර කරන්න ගියොත් බොහෝ කාලයක් වැය වෙන්න පුළුවන්, ගත වෙන්න පුළුවන්. එනිසා අපි මේ සියල්ලම එක්තැන් කරලා එකතු කරලයි ප්‍රත්‍යවේක්ෂාව පිළිබඳව අපි කතා කරන්නේ. ආහාර පාන චීවර සේනාසන ගිලාන ප්‍රත්‍ය සිව්පසය ගිහි පැවිදි අපි හැමෝටම වමනා කරන දේ. හැම කෙනෙක්ම පරිහරණය කරන දේ. මේ ටික පරිහරණය කරනකොට නොඑක් විදිහේ ආශ්‍රව ක්ලේශ පහළ වෙන්න උපදින්න තියෙන හොඳම තැනක් මෙතන නුවණින් අර්ථ පරීක්ෂාවෙන් නොසිතියොත් නූපන්න ආශ්‍රව උපදිමින් උපන්න ආශ්‍රව වැඩෙමින් බොහෝ කර්ම ක්ලේශ උපදින්න සිද්ධ වෙන තැනක්. අපි ඇඳුමක් අඳින්නේ කෙබඳු අරමුණකින්ද කෙබඳු අදහස් මත පිහිටලාද කියලා විමසලා බැලුවොත් අපි ඇඳුමකින් බලාපොරොත්තු වෙන්නේ අර දේශනා පාඨයේ සඳහන් වෙච්ච කරුණු ටිකම නෙමෙයි. අපි ඇඳුමක් කැඳලා මේ කය ලස්සන කරලා ලෝකෙට පෙන්වීමේ ප්‍රදර්ශනය කිරීමේ ලස්සන දෙයක් බවට පත් කරලා පෙන්වීමේ උත්සාහයක් තියෙනවා. ඒ තුළ අපි නූපන් ආශ්‍රව උපදව ගන්න උපන් ආශ්‍රව වැඩි දියුණු කරගන්න වැඩපිළිවෙලකයි ඉන්නේ. ඇඳුමක් අතට ගත්තාම ඇඳින්න පළඳින්න අපි ටිකක් ඒ කාම ලෝභ අදහස් හිතට එන්න නොදී මේ ඇඳුම පරිහරණය කරන්න ක්‍රමයක් විදිහක් නැද්ද කියලා හොයලා විමසලා බලන වැඩපිළිවෙලයි අද අපි ඉගෙන ගන්නෙ. ආහාර පාන ගන්නකොට එබඳු කාමාදී ආශ්‍රව ඇති නොවෙන්න ඒ ටික කරගන්නේ කොහොමද කියලයි විමසලා බලන්නේ. කය කියන්නේ රූපය කියන්නේ වහ වහ බිඳීමට ලක් වෙන විපරිණාමයට වෙනසටපත් වෙන තැනක්. රූපනාර්ථයෙන් රූප කියලා අපි දැන් මතක් කළා. දැන් මේ වෙනස් වෙන විපරිණාමයට පත් වෙන දුකට පරිවර්තනය වෙන දුකට පෙරලෙන කයෙහි ඇත්ත අපට වෙහිලා යනවා මේ සිව්පස පරිහරණය. කය නිසා දැනෙන්න ඕන අද්දකීම අපි හැමතිස්සෙම වහගන්නවා මේ සිව්පසේ. යම් විදියකින් මේ කය සීතලට निराවරණය වුණොත් උණුසුමට निराවරණය වුණොත් මෙසි මధుරවන්ට අවුසුලන් වලට සර්පාදීන්ට निराවරණය වුණොත් කෙබඳු තත්වයකට මේ කයපත් වේවිද ඒ නිසා නේද අපි මේ කය වසා ගන්න ආරක්ෂා කර ගන්න බලන්නේ. එහෙනම් මේ කය කයෙහි ස්වභාවයයි මේ මේ තැන් වලින් අපි මතු කර ගන්න ඕනේ. කයෙහි සැබෑ ස්වභාවය මොකක්ද? ආත්ම නিত্য වූ ආත්ම වූ පදනමක අපිට කය හසු වෙලා තියෙනවා. එහෙත් සීතලෙන් උෂ්ණෙන් වෙනස් වෙනවා නම් දුකට පෙරලෙනවා නම් අවුසුලන් වලින් දුකට පෙරලෙනවා නම් මෙසින දුරුවන් නිසා දුකට පරිවර්තනය වෙනවා නම් කය පිළිබඳව ඇත්තේ කෙබඳු තත්වයක්ද කියන කය පිළිබඳව හොඳින් විමසා බලන්නයි ප්‍රතිවේක්ෂා විද්‍ය අවධානය යොමු වෙන්න ඕන. ඊළඟට අපි මේ සියල්ල එක්තෙන් කොට විමසලා බැලුවොත් සිව්පස පරිහරණයට යනකොට එතන යෙදෙන්නේ පංච කාම නිස්සෘත හැඟීම්. අපි උදාහරණයක් හැටියට ආහාරය පිළිබඳව සැලකුවොත් ආහාරය වැළඳීමේදී අපි සැලකිලිමත් වෙනවා ඇහැ සතුටු කරන්නක් තියෙන්න ඕන. කෑම මේසේ අපේ අම්මලා පිළිවෙල කරනකොට ඇහැට ප්‍රිය උපදවන විදිහට ඒ කටයුත්ත කරන්න උත්සාහවත් වෙනවා. ඇහැ සතුටු වෙන්නත් ඕන. වැඩෙන කරවෙන ශබ්දය ඇහෙනකොටත් කෑම පිළිබඳව ආසාවක් රසයක් දැනෙනවා. ඊළඟට නාසයටත් හොඳ සුවඳක් දැනෙන්න ඕන. නාසය සතුටු වෙන බවකුත් තියෙනවා. දිව සතුටු වෙන බවකුත් තියෙනවා. කයට සුව පහසු බවක් ප්‍රති බවක් යෙදෙන්නත් ඕන. අපි ආහාරයේදී මේ පරිහරණයේදී අපි හැමතිස්සෙම නුවණින් නොසිටි හැම මොහොතකම මෙන්න මේ ආයතන කටුතු කරන කාමයට බර වෙලා තියෙනවා. අපි ඇහැට ප්‍රිය නැත්නම් කෑම මේසේ තියෙන ටික අපි ටිකක් නහයට ලං කරලා බලනවා නාසයවත් පතුතු කරන්න පුළුවන් බවක් තියෙනවා. ඇහත් නාසයත් දෙකම සතුටු වෙන්නේ නැත්තම් පොඩ්ඩක් දිව ගාලා බලනවා. දිවමත් සතුටු වෙන බවක් තියෙනවා. සමහර වෙලාවට එහෙමත් නැති වුණොත් අපි මොනවා වුණත් මේක කයට හොඳයිනේ කියලා අර රෝගිත මේ රෝගිත හොඳයිනේ කියලා ආහාරය ගන්න සූදානම් වෙනවා. එහෙම නැති අවස්ථාවල කෑම මේසේ තියෙන අඩුපාඩුකම් නිසා අපේ ගෙවල් වල අඩදබරත් නොනවා නෙවෙයි. මෙන්න මෙතන තමයි රහස. හැම තැනකදීම ඇඳුම් පරිහරණයේදී ආහාර පරිහරණයේදී සේනාසන බේත් ගලම්පස පරිහරණයේදී එහැ කන නාසය දිව කය මේවා සතුටු වෙනවද කියලයි සතුටු වෙන මට්ටමක තියනවද කියලයි බලන්නේ එනිසායි නූපන් කාමාසෝ උපදිනවා උපන් කාමාසෝ වැඩෙනවා කියලා කියන්නේ මේ නුවණ නොයදුනොත් නුවණ නියදුනොත් මේ ආශ්‍රව ධර්ම උපදිනවා. දැන් අපිට ඕනකම තියෙන්නේ ආශ්‍රව ධර්ම උපදින බව අපට තේරෙනවා. කෑම මේසේදී දකින දැනෙන දේ හේතු කොටගෙන අපි නොඑක් විදිහේ මනාප අමනාප ගති සමහර වෙලාවට කැමැත්ත උපදව ගන්නවා සමහර වෙලාවකට අකමැත්ත උපදවා ගන්නවා. මේ ලෝභ දේශ මොහ යෙදුණු තැන නොඑක ආකාරයේ විපත්ති කර සිදුවී සිද්ධ වෙන්න පුළුවන්. අපිට මතකයි අතීතයේ සිදුවෙච්ච සිදුවීමක් එක්තරා රජ කෙනෙකු මතින් මත්ව ආහාර ගැනීම සඳහා කෑම මේසයට පැමුණුණා එදා පොහොය දිනයක් බැවින් මස් හොයා ගන්න බැරි වුණා. මස් නැතුවයි කෑම පිළියෙල වෙලා තිබුණේ. මස් රසයට ගිජු වෙච්ච රජු මස් නැතුව කෑම ගැනීම ප්‍රියකලෙනේ කෝපෙන් වටපිට බලනකොට දකින්න ලැබුණේ අග්ගබිස්සව පුංචි පුතා සුරතල් කරමින් ඉන්නවා. තව තවත් කෝපයටපත් වෙච්ච ඔහු ආරක්ෂණියාට නියම කළා දරුවාව දෙපයින් අල්ලාගෙන ගෙනවි දරුවා මරා උයා දෙන්නට ඒ රජු එදා රාත්‍රියේ අගබිසව හඬා වැළපෙtti දරුවා මරා මස් කන්නට තරම් මේ ආහාර රසය නිසා නුවන් නොයදීම නිසා මොනතරම් දුරට කර්ම ක්ලේශ උපන්නද උපදිනවද කියන එක අපට පැහැදිලි. අපේ ගෙවල් වල නිවෙස් වල කැමති ආකාරයෙන් ආහාර ටික පිළියෙල නොවුණු දවසට ගෙදර දොරේ ඇති වෙන අඩදබර කතා බහ පිළිබඳව අපි කාට කාටත් අත්දැකීම් තියෙනවා. එහෙම දවස් වලට සමහර වෙලාවට පියාඹන පීරිසියම ගෙදර තියෙනවා. අඟහරු ලෝකෙන් නාවට. එනිසා මෙන්න මේ තැන්වලදී අපි හුඟක් පරිස්සම් වෙලා කරන්ට තියෙන කාර්යයක් අපි අද කතා කරන්න යන්නේ. මෙතනදී අපිට දෙපැත්තකින් මේ ප්‍රතිවේක්ෂාව පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්නට පැහැදිලි කරලා දෙන්නට උත්සාහ කරනවා කාටත් යොදා ගන්න පුළුවන් පැහැදිලි පුද්ගල භාවය තුලම ප්‍රතිවේක්ෂාව කරගන්න පුළුවන් ක්‍රමයකුත් පුද්ගල භාවය දුරු වෙන විදිහටම දර්ශනයට අනුරූපීවම ප්‍රතිවේක්ෂාව කරමින් ආශ්‍රවක්ෂය කලමින් රහත් ඵලය දක්වා දන් පිළේදිම බත්පත ළඟ තියාගෙනම ආශ්‍රවක්ෂය කරගන්න පුළුවන් ප්‍රතිපදාවකුත් මේ තුල කියවෙනවා. භාගිනේය සංගරක්කිත හාමුදුරුව පින්දපාතේට ඇල්හාලේ බතක් ලැබිලා රසවත් බතක් උන්වහන්සේ රසයෙන් මත්ව දම්පිලේ දන් වළඳන වෙලාවේ ගුරු හාමුදුරුව බලාගෙන ඉඳලා කියනවා ඇවැත්නි එල්හාලිබත් උණුණු වේ වළඳලා කටපුච්ච ගන්න එපායි කියලා. පොඩි හාමුදුරුව කල්පනා කළා උණු බතක් නෙමෙයි මම වළඳන්නේ හිතට වෙච්ච එකක්. ගුරු හාමුදුරුව කුමක්ද මේ කිව්වේ? අරුතක් ඇති කුමක් හරි විමසා බැලුවා මම කොහොමද මේ දානේ වැළඳුවේ? උන්වහන්සේට හිත පෙනුණා කෙලෙස් සහිතවයි කිලුටු ගති ඇතිවයි ආශ්‍රව සහිතවයි ධම් වැළඳුවේ. එනිසා උන්වහන්සේ වහා නුවණ මෙහෙවා ආහාරය ප්‍රතිවේක්ෂා කළා දන් පිළේම උන්වහන්සේට පුළුවන්කම ලැබුණා සිව් පිළිසිඳියාපත් රහතන් වහන්සේ නමක් බවට පත් වෙන්නේ. එනිසා මේ ප්‍රතිවේක්ෂාව තුළ ඉරහත් ඵලය දක්වාම නුවණ වඩන්න පුළුවන් වැඩෙන අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගන්න පුළුවන් ධර්මතාවයක් මේ තුල කියවෙනවා. එනිසා අපි පළමු කොට සම්මතයෙන් පුද්ගල භාවය තුල මේ කාටත් හැමදාම ජීවිතේ බැරි වුණත් සිල් සමාදන් වෙච්ච දවසකවත් ආහාර ගිලම්පස ටික ආසන සේනාසන පැදුරු කුට්ටි හරි පරිහරණය කරන්න ඕන කෙබඳු නුවණකින්ද කියන එක අපි ටිකක් විමසලා බලන්න උත්සාහවත් වෙමු. අපි පළමුවෙන්ම ආහාරය පිළිබඳව කතා කළොත් ආහාරයේ බත්පත අතට ගත්තාම අපි දැන් මතක් කළ සිහි නුවණින් නොසිටියොත් එහැ සතුටු වෙන කන නාසය දිවකය සතුටු වෙන කාම නිස්සෘත හැඟීම් පහළ වෙනවා කියලා. මොකද කෑම බත්පත් දැන් බොහොම රසවත්, ප්‍රණීතව, සුවඳවත්ව, මනාව ක්‍රමවත්ව තියෙනවා. දැන් මේ බත්පත ඉදිරියේ කර්ම ක්ලේශ ගති, අකුසල ගති, ආශ්‍රව ගති පහළ වීමටයි බොහෝ සෙයින් හත්පසින් ඉඩ තියෙන්නේ. ඒ බව දන්න යෝගාවචරයෙන් ගුණවතුන් මෙතනින් ආරක්ෂා වෙලා යන්න නම් නුවණ යොදන්න වෙනවා. දැන් අපි පළමුවෙන් කතා කරනවා මේ සම්මතය තුළ කටයුතු කරන හැටි. එනිසා ආහාරය දිහා බලන්න දැන් බත්පත බොහෝම ලස්සනයි ප්‍රණීතයි සුවඳයි ක්‍රමවත්ව තියෙනවා දැන් මේ බත්පත බුදුරජාණන් වහන්සේට පූජා කරන්න සුදුසුයි මහා සංඝරත්නයට පූජා කරන්න සුදුසුයි රජමැති ඇමතිවරුන්ට දෙන්න සුදුසුයි ආගන්තුකයින්ට දෙන්න සුදුසුයි මෞදමාපිය ගුරුවරුන්ට පුදන්න සුදුසුයි ආගන්තුකයෙකුට දෙන්න සුදුසුයි කාට නමුත් දෙවි කුඩට සුදුසුයි. සියලු සුදුසුකම් දැන් මේ බත්පතේ තියෙනවා නේද? එහෙත් මේ බත්පතට මේ අත ස්පර්ශ වුණොත් අත ස්පර්ශ වෙච්ච පමණකින් ඒ සියල්ලෙන් සම්පූර්ණව තිබිච්ච බත්පතට කුමක්ද වෙන්නේ? දැන් අප දමෝ පමණකින් බත් මිටක් ඇනූ පමණකින් ඒක ඉඳුල් බතක්. දැන් බුදු බුදට සුදුසු නෑ. මහ සංඝුන්ට පුදන්න සුදුසු නෑ. දෙව් පුදට සුදුසු නෑ. රජමෙති ඇමතුරු ආගන්තුකයින්ට දෙන්න සුදුසු නෑ. මෞර්යමාපිය ගුරුවරුන්ට කාට හෝ දෙන්න සුදුසු නෑ. දුගියෙකුට මගේකුට දුන්නත් ඔහුටද පිළිකුලක් නෑ. දැන් අර බුදු පුදටත් සුදුසු බත්පත නොසුදුසු උනේ මේ කය ස්පර්ශ වුණාම නේද? මේ කය තැවරෙනකොටම බුදු පුදටත් සුදුසු බත්පත නොසුදුසුක් බවට පත් වුණා නේද? ඔන්න දැන් ආහාරය ටිකින් ටික පිළිකුල් වෙලා යන හැටි ආහාර පටික්කුල සංඥාව සමත කර්මස්ථානයක්. එහෙම පිළිකුල් වෙච්ච බත්පත අපි මිටක් කනලා කටට ගත්තොත් කටේ ටිකක් කපලා කෙලසෙමත් එක්ක එකතු වුණාට පස්සේ අපි ඒක දැන් ආපහු අතට අරගෙන බැලුවොත් අර බුදු පුදටත් සුදුසු බත්පතයි දැන් අතේ තියෙන ටිකේ වෙනස මොකක්ද මේ කයට ඇතුල් වෙනකොටම සම්බන්ධ වෙනකොටම බුදු බුදට සුදුසු බත්පත මොන තරම් පිළිකුලකටපත් වෙලාද එහෙනම් මේ පිළිකුලට මේ පවිත්‍ර දේ පිළිකුල් කරන්නේ කුමක්ද කොතනින්ද කය පිළිබඳව අපේ නුවණට හසු වෙලා තියෙන්න ඕන දැන් මේ බත් පිළ ගලනාලයේ දිගේ පහතට ගිහිල්ලා ආමාශගත වෙලා කෙල පිට සෙම සමග එකතු වෙලා ටික වේලාවකින් ආපහු වමනය කළොත් අපි දැකලා තියෙනවා බලු වමනය කොච්චර අප්‍රසන්න දර්ශනයක්ද ඔබත් මගෙත් ආමාශයට ගිය ආහාරය නැවත එළියට ආවොත් ඒහා සමාන අප්‍රසන්න අරමුණක් දැන් බලන්න බුදු බුදටත් සුදුසුබත් පතට දැන් මේ විනාඩි කිහිපයක් යනකොට මේ ආමාශයට එනකොට මොනතරම් පිළිකුලකටපත් වී ඇද්ද කියලා. තව ටික වෙලාවක් ඔය ආමාශි දිරවලා මේ බඩවැල දිගේ පහළට ගලාගෙන ගියොත් එතනින් එහා පැත්තෙන් පිට වෙන දේ අර බුදු බුදට සුදුසුබත් පතයි එතනයි වෙනස මොකක්ද? මෙච්චර අපවිත්‍ර දෙයක් බවට මේ ආහාරයේ පත්ුනේ පත්කලේ කොතනද? එබඳු කයකට නේද මම කියන්නේ මගේ කියන්නේ. එබඳු කයක් නේද මම මගේ මගේ ආත්මය කියලා සුබ වශයෙන් ආත්ම කොටගෙන ඇත්තේ. ඊළඟට මේ ගත්ත ආහාරයෙන් ආමාශ ගත වෙච්ච ආහාරයෙන් මොනවද හැදෙන්නේ උරාගෙන කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට ඇට මිදුලුවක් උගඩුවක් මා දලබු පෙනහළු දෙසරව සෙම්සතු මේ ආහාරය නිසා හැදෙන්නේ යැපෙන්නේ පවතින්නේ හටගන්නේ මේ බඳු දේ ලස්සන වූ ප්‍රණීත වූ සුබ වූ කිසිවක් මේ කය තුල සකස් වෙන්නේ නැහැ ඊළඟට මේ හටගන්න දෙතිස් කුණප ටිකත් එක්කම අපට નિરાයාසයෙන් ලැබෙන දායාදයක් තියෙනවා. චක්කු රෝග, සෝත රෝග, ගාන රෝග, જીවහා රෝග, කාය රෝග, සීත රෝග, කණ්ඩ රෝග, මුඛ රෝග, දන්ත රෝග, කාස්කාස පිනාසාදී ග්‍රිමානන්ද සූත්‍රයේන දහසක් රෝග පීඩාවන් වැළඳෙන්නේ මේ ආහාරයෙන් යැපෙන ආහාරයෙන් හටගන්න මේ කය තුල ආදීනව පේනව ගොඩක් දැන් අපට මෙතනින් එහාට පේනවා මේ බත්පතින් හැදෙන්නේ මොනවද කියලා හටගන්නේ මොනවද කියලා ඊළඟට මේ හටගන්න කයත් එක්ක නේද න්‍යායතනයන්ගේ පැවැත්ම තියෙන්නේ ආයතන පවත්වන්නේ මේ ආහාරයෙන් නේද? ඒ ආහාරයට නේද? ඒ ආයතනයන්ට නේද? බාහිර අරමුණු ගැටෙන්නේ. අරමුණු ගැටෙනකොට නේද? ස්පර්ශ වෙන්නේ චක්කු සම්පස්ස සෝත සම්පස්ස ස්පර්ශ ආහාරය ඇති වෙන්නේ. ස්පර්ශය ඇති වෙනකොට නේද මනෝ සංචේතන ආහාරයේ කර්මයේ ගොඩනැගෙන්නේ. කර්ම ඇති නිසා නේද මතු ප්‍රතිසන්දි විඥාන තිරසන්නු වෙලා පෙරේතය වෙලා අසුරේ නිර්සත්තු මිනිස්සු දෙවියෝ වෙලා නැවත ප්‍රතිසන්දියට යන්නේ ප්‍රතිසන්දි විඥාන පහළ වෙන්නේ නැවත නැවත මේ කයට දැසගන්නේ එහෙනම් දැන් එයාට පේන්න ඕන සම්මත ධහම තුල නැවත නැවත ප්‍රතිසන්දි විඥානයේ පිහිටන්නේ කර්මයේ ප්‍රත්‍ය කරගෙන කර්මය හටගන්න මේ ආයතන වලට අරමුණු ගැටෙන නිසා අරමුණු ගැටෙන්නේ ආයතන ඇති නිසා ආයතන පවතින්නේ මේ කය නිසා මේ කය පවතින්නේ මේ කන බොන ආහාරය නිසා එහෙනම් මේ ආහාරය වළඳනවා කියලා කියන්නේ මේ තිරසන්නු වෙලා පෙරේත වෙලා සුවේ වෙලා නිර්සත්තු වෙලා මේ ගත කරන සසර හැදෙන්නේ මේ බත්පතෙන් නේද කියන මේ සම්මත දහමවත් මේ තුල දැක ගන්න පුළුවන් නම් අපට ඒ ආහාර පරිහරණයේදී ඇති වෙන ලෝභසහගත අදහස් රස තෘෂ්ණාව ආත්ම තෘෂ්ණාව ආත්ම ස්නේහය යම් දුරකට පාලනය කර ගැනීමේ හැකියාව මේ තුල ගොඩනගා ගන්න පුළුවන්කම තියෙනවා ඉතින් අද දවසේ අපි මේ සම්මතික පැත්ත වැඩිපුර කතා කරන්නේ අපි කලින් කළ සබ්බාසෝ සූත්‍රය පිළිබඳව කළ දේශනාවන් වල ඒවා පැය ගණන් දවස් ගණන් මේ පිළිබඳව විස්තර කරලා ඇති ඒවා හන්ට ලැබේවි. අපි අද දවසේ ඊට වඩා වෙනත් පැත්තකට අපි අපේ අවධානය යොමු කරන්න උත්සාහවත් වෙනවා. දැන් එන්න මේ ටිකයි අපි මේ කෙටියෙන් මතක් කළේ. ඉතුරු එහා කියන දේ නොතේරෙන කෙනෙකුට උනත් සිල් සමාදන් වෙන දවසක වුවත් ඒ වස්ත්‍රය පරිහරණය කරන තැනදී බලන්න මේ කුමක්ද මේ කරන්නේ මේ වස්ත්‍රය නොයන්දොත් පරිහරණය නොවුනොත් මේ කයට මොකක්ද වෙන්නේ එහෙනම් මේ කය කියන්නේ දුබල දුර්වල අනාථ අසරණ වෙන සුළඟෙන් උස්නේන් සීතලෙන් පින්නෙන් මෙසි මදුරුවන්ගෙන් දුකට වේදනාවට පීඩාවට අසරණ භාවයට පත්වෙන එකක්. ඒ බඳු දුක්ඛිත කයක් නේද මේ? ඒ කය නේද මේ අමාරුවෙන් ආයාසයෙන් පරිස්සම් කරගන්න වෙලා තියෙන්නේ. ටිකක් හිතලා බලන්න. අපි ටිකක් ඒ පිළිබඳව උදාහරණයක් නිදර්ශනයක් ගෙන බැලුවොත් අපි හිතමු අපේ ගෙදර වැඩට ගෘහ සේවකියෙකු බඳවා ගන්න ඕන උනායි අපි එමෙරතු ඇත කියලා කැඳවීමක් කළොත් කවුරු හරි ඒ සඳහා ඉදිරිපත් වුණොත් නිතර නිතර ලෙඩ වෙලා තෙල් බෙහෙත් පත්තු බඳින නිතර නිතර බෙහෙත් කවන්ට ඕන බොහොම අමාරුවෙන් හුලං වදින්න නොදී අවුවට වැටේ අවුව වැටෙන්න නොදී වැසි සුලං වදින්න නොදී මැසි මදුරුවන්ට ගොදුරු නොවෙන්න නොදී ගයක් ඇතුළේම පරිස්සම් කරගන්න ඕන නිතර නිතර ආහාර පාන දීලා නිතර නිතර සීතලට උෂ්ණට වැඩෙන්න නොදී පොරවාගෙන ගිය ඇතුළේම තියාගත යුතු රෝගියෙක් ඉදිරිපත් වුනොත් ඔබ ඔබේ ගෘහයේ සේවය සඳහා එබඳු කෙනෙක් යොදා ගනීවිද තෝරා ගනීවිද එබඳු රෝගියෙක්ව අපි එකවර ප්‍රතික්ෂේප කරනවා මගේ සේවකයෙකු බවට පත් කරගන්න සූදානම් නැහැ ඒ දැන් අපි මම කියලා මගේම කියලා ගත්ත කය පිළිබඳව ටිකක් විමසලිමත් වුණොත් නිතර නිතර ලෙඩ වෙන නිතර නිතර දිහෙත් දෙමින් ආහාර පාන දෙමින් ගෙයක් ඇතුළටම දාලා පරිස්සම් කරගත යුතුය. ඇඳුම් පැළඳුම් වලින් වහලා ප්‍රවේශම් කරගෙන රැකගත යුතුය. 16 කුමෙන් සේවාවක් කළ යුතු වහල්කමක් කළ යුතු කයක් නේද අපි පරිහරණය කරන්නේ කියන මේ අවබෝධය ඇතුවයි මේ ප්‍රතිවේක්ෂාව දිහා බලන්න ඕන. එනිසා තුන්තුනේ අද දවසේ අපි විශේෂ වැදගත් පැත්තකට යොමු කරනවා මීට වඩා අපි ඉදිරියේදී නැවත මේ ටික විස්තර කරලා දෙන්නම් සම්පතය තුළ මේ ටික අපහැදලි වුණොත් විතරක් අපි හිතන්න පොළොවේ අපිට හැමතැනකම තියෙනවා පස් පස් වලට අපි කවුරුවත් ඇලුම් කරන්නේ ආසාවක් නැහැ හැමතැනම තියෙන නිසා දැන් මේ පස් මිටක් අරගෙන අපි වතුර ටිකක් මිශ්‍ර කරලා ගුලි කරොත් දැන් අපි මේ ගුලි වෙච්ච පස්පිඩට කියනවා මැටි කියලා. දැන් මැටි කියන සම්මතය ලැබෙනකොටම පස් කියන සම්මතය මිද වැටෙනවා. දැන් මැටි. දැන් මේ මැටි පිඬ අපි තවත් ආකාරයකට වෙනස් කළොත් අපි හිතමු අපි ඒකට දැන් කියනවා ගහක් කියලා. දැන් ගහක් කියන සම්මතයක් ගොඩ නැගෙනවා. දැන් අපි ආපහු නැවත වතාවක් මේ මැටි ටික ගුලි කරනවා. ගුලි කරලා වෙනත් ආකාරයකට පරිවර්තනය කරනවා. දැන් හම්බ වෙනවා අපිට වළඳක් ඇතිලියක්. නැවත වතාවක් අපි මැටි ටික ගුලි කරනවා. ආපහු වෙනස් ක්‍රමයකට හදනවා. දැන් අපිට හම්බ වෙනවා හාවේ නැවත වතාවක් අපි ඒ ටික මේ මැටි පිඬ ගුලි කරලා වෙනස් ආකෘතියකට හදනවා. දැන් අපිට හම්බ වෙනව මිනිස්සෙක්. දැන් බලන්න මුලින් අපිට තිබුණේ පස් මැටි වුණා, ගහක් වුණා, වළඳක් වුණා, ඊළඟට හාවෙක් වුණා, ඊළඟට මිනිස්සෙක්. දැන් මේ හැම තැනකම තිබිච්ච යථාර්ථය මොකක්ද? සම්මතය මොකක්ද? මැටි කියපු තැන මොනවද තිබුණේ? පස්. ගහ කියපු තැන තිබුණේ මොකද්ද යථාර්ථය? පස්. වළඳ කියපු තැන මොනවද තිබුණේ යථාර්ථය? පස්. හාව කියපු තැන යථාර්ථය මොකක්ද? පස්. මිනිස්යා කියපු තැන යථාර්ථය මොකක්ද? මේ හැම තැනකම යෙදিলা තියෙන්නේ පස්. හැබැයි එහි ආකෘතිය හැඩය වෙනස් වෙන්න වෙන්න පැනවිච්ච නම වෙනස් එතකොට සංඥා වෙනස් වුණා නම වෙනස් වුණා කල්පනා වෙනස් වුණා දැන ගැනීම වෙනස් වුණා දැන් වෙනස් වෙන්න වෙනස් වෙන්න ඒකේ වටිනාකමකුත් අපට වැඩි වුණා පස්වල මැටිවලට නොතිබුණු වටිනාකමක් අර ද්‍රව්‍ය කාරණා හැටියට අපිට හමු වෙනකොට වටිනාකමක් උද නැගිලා තියෙනවා. හොඳයි දැන් මෙන්න මේ නිදර්ශනය උඩට මතක තියාගන්න මේක අපි නැවත නැවත පෙරත් අහලා තියෙන හැබැයි ඒ අහපු දේ නෙමේ අද මේ කියන්නේ. ඊට වඩා වෙනස් දෙයක්. දැන් පස් තියෙන තැන එක වෙනසක් වුණා නම වෙනස් වුණා මැටි කියලා නමක්. ඊළඟට ගහක් කියන නම යෙදුණා. ඒ මැටි ගුලියම ආපහු ගුලි කරලා වෙනස් කළාම වළඳක්. දැන් බලන්න එක එක තැන්වල එකම වස්තුවට එකම ද්‍රව්‍ය කාරණාවට එක එක නමින් අපි හඳුනගත්තා. හැබැයි මේ හැම තැනකම තිබුණේ මැටි කියලා අපි දැන් දන්නවා. එහෙත් අපි සම්මතයට බැස ගන්නකොට අපට මැටි හම්බ වෙන්නේ නැහැ මිනිහෙක් හම්බ වුණා, හාවෙක් හම්බ වුණා, වළඳක් හම්බ වුණා, ගහක් හම්බ වුණා. ඒ තැන්වලදී අපිට වටිනාකමක් ඇති වුණා මිලදී ගන්න ආසාවෙන්, තණ්හාවෙන් ගෙන යන්න තරමට අපේ අදහස් වෙනස් වුණා. ඒ අපි මෙති මෙති හැටියට දැකලාද වෙනස් ආකාරයකින් දැකලාද? වෙනස් ආකාරයකින් දැක්කා. අපි මෙති මෙති හැටියටම දැක්කොත්, පස් පස් හැටියටම දැක්කොත් එහෙම වෙනසක් අපට වේවිද? එහෙමනම් දැන් අපි ඔන්න ඔය ටික හිතේ තියාගෙන මෙන්න මේ කියන ධර්මයට යොමු වෙන්න වචනයක් වචනයක් පාසා මා සමග එන්න වෙනතකට අවධානය යොමු වෙන නොදී ලොකු අර්ථයක් ලොකු දහමක් මේ රාත්‍රියේදී අවබෝධ කරගන්න පුළුවන් වේවි. දැන් මහා පොළොවේ මහා පොළොවේ ගහ පොළ ගස්වැල් තුරු ලතාවන් වැවෙනවා. මහ පොළවේ ගස්වැල් තුරුලතාවන් වැවෙන්නේ මොනව ආහාර කරගෙනද? පොළොවේම තියෙන සතර මහා ධාතුව පමණක් නෙවෙයි පොළොවේ හැම තැනකම සතර මහා ධාතුව තියෙනවා. හැබැයි හැම තැනකම ගහකොළ හැදෙනවද? සමහර තැන් තියෙනවා ගහකොළ හැදෙන්නේ නැති. එයි ජලයේ තිබෙන තැන් වලත් හැදෙන තැන් තියෙනවා. හැබැයි අපි කාලය ඉතුරු කරගන්න ඕන නිසා කටි කරනවා. යමක් හටගන්න ඕන කරනවා ඕජාව අටවැනි කොට ඇති රූප කලාප. සුද්දාෂ්ටක කියලා කියනවා පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස පෝජා මෙන්න මේ සුද්දාෂ්ටකය ගෙනවි දෙන දෙයට තමයි ආහාර කියන්නේ ආහාර තීති ආහාරෝ මේ සුද්ධාෂ්ටක රූප කලාප ගෙන දෙන නිසා ආහාර කියලා කියනවා දැන් ගහට ආහාරය මේ ඕජාව අටවැනි කොට ඇති ධාතුව. ගහේ මුල් එහෙට මෙහෙට දුවලා විදිලා පොළවෙන් ගන්න පුළුවන් ඕජාව අටවැනි කොට ඇති ධාතුව උරා ගන්න. සුළඟින්, අවුවෙන්, වැස්සෙන් මේ ආදී දේනොත් මේ ඕජාව අටවැනි කොට ඇති ආහාර සපයාගෙන තමයි ගහක් වැඩෙන්නේ. ගහකොළ වැඩෙන්නේ. එතකොට ගහකොළ වල තියෙන්නේ මොනවද එතකොට? දැන් අපි ගහක් කියලා හඳුන්වපු තැන මොනවද තියෙන්නේ? ධාතුව. සුද්ධාෂ්ටක. පොළවේ තියෙන සුද්ධාෂ්ටකය තමයි ගහ කියලා වැඩුණේ. දැන් ගහේ තියෙන්නේ ගහ කියලා අපි තුරුලතා කියලා හඳුන්වන තැන තියෙන්නේ ධාතු. දැන් අපි ගහේ තියෙන දේ කඩලා කොටලා නම්බරලා උයලා පියලා ගත්තාම ඒකට අපි කියනවා ආහාර කියලා. ඒකේ තියෙන්නේ මොනවද? ඒකෙත් තියෙන්නේ ඕජාවට වෙනකොට ඇති සුද්දාස්තක ධාතු. දැන් අපි පොළව මුල කියනවා පොළව කියලා. ඊළඟට ඒ ධාතුවම වෙනස් විදියකට හැරුණාම ගහ කිව්වා. දැන් ගහ කිව්වා. දැන් ඒකම තව විදියකට වෙනස් වුණාම දැන් කියනවා කෑම ආහාර කියලා. තවත් දින්ගක් ඕක වෙනස් වුණා මොකද්ද කියන්නේ මං කියන නේද මම කියලා කියනවා දැන් අර අපි ගත්ත මැටිගුලියේ ප්‍රමාව බලන්න පස් ටික වෙනස් වෙන්න වෙනස් වෙන්න එක එක පනවපු නම් වෙනස් වුණා නම් වෙනස් වුණා හැබැයි එක හැම තැනකම තිබුණේ එකම දෙය දැන් අපි මම කියලා මගේ කියලා කතා කරන කය එතන ඉඳලා මේ පෘථුවිය දක්වා විමසලා බැලුවොත් ඒ හැම තැනකම තියෙන්නේ මොනවද? බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකේ සබ්බ මූලපණ්ණාසකේ මූලපරියාය සූත්‍රයේදී මෙහෙම දේශනා කරනවා. ඉද බික්කවේ අස්තුතවා පුතුච්චනෝ අරියානං අදස්සාවි අරිය ධම්මස්ස අකෝ විදෝ අරිය ධම්මේ අවිනීතෝ සත්පුරිසානං අදස්සාවි අප්පුරිස ධම්මස්ස අකෝ විදෝ සත්පුරිස ධම්මේ අවිනීතෝ පඨවින් පඨවිතු සංජානාති පඨවින් පඨවිතු සංඥාත්වා පඨවින් මඤ්ඤති පඨවියා මඤ්ඤති පඨවිතු මඤ්ඤති පඨවින් නීති මඤ්ඤති පඨවින් අභිනන්දති තං කිස්ස හේතු අපරිඤ්ඤාතං තස්සාති වදාමි මේ අසුතවත් පුදුජනයෝ පඨවිය පඨවිය කියලාම දන්නවා පොළොව පොළොව කියලාම දන්නවා පොළොව පොළොව කියලාම හඳුනනවා හැබැයි එහෙම හඳුනගන්න අයම පෘථිවිය මම පෘථුවිය මගේ පටවියෙන් බැහැරයි මම පටවිය මතයි මම ඉන්නේ කියලා පටවිය අභිනන්දනා කරනවායි සතුටු වෙනවායි කියලා කියනවා. එහෙනම් අපි පොළවේ තියෙන දේ පෘථුවිය පෘථුවිය කියලා දන්නවා. පටවිය පටවි කියලා දන්නවා. හැබැයි අපි දන්නේ නෑ මම කියලා මගේ කියලා තියෙන තැනක් තියෙන්නේ. පටවීම මම. ඒක මම වෙලා. ඒක මගේ වෙලා. ඒක මගේ ආත්මය වෙලා. දැන් අපි මෙන්න මේ මිත්‍යාව මේ ආත්ම සංඥාව දුරු වෙන විදිහට මේ අපි කතා කරපු ටික බොහොම ප්‍රවේශමෙන් විමසා බලන්න පුළුවන් නම් අනාත්ම ලක්ෂණය බොහොම හොඳින් ප්‍රකට කරගන්න පුළුවන්. දැන් බලන්න මෙහෙම මේ මහා පොළොවේ තියෙන පෘථිවි රසය පූජාව අටවෙනි කොට ඇති ආහාරය උරාගෙන ගහ පොළවල් හැදෙනවා වී ගෝයම් හැදෙනවා මුං හැදෙනවා කව්පි හැදෙනවා කොස් දෙල් පොල් හැදෙනවා දැන් මේකේ තියෙන්නේ පූජාවට වෙනකොට ඇති ධාතුව. පොළවේ තියෙන්නේ ධාතුව. පොළවේ තියෙන තැනට පස් කියනවා දැන් මේකට ගස් කියනවා. දැන් මේ ගහ පොළ වලින් කඩාගත්ත ගෙඩි මල් පොළයි උයලා පිහලා ගත්තාම තව නමක් පැනවෙනවා. දැන් ගහේ තුනේ මොනවද? ධාතුව. පොළවේ තිබුණේ ධාතුව. දැන් අපි ආහාරය කියලා හදාගත්ත දේ තුල තියෙන මොනවද? ධාතුව. දැන් අපි මේ ධාතුවම තමයි ආහාරයේ පිණිස ගන්නෙ. දැන් අන්න මෙතනදී පුංචි වෙනසක් වෙනවා. කර්ම චිත්ත ඍතු මෙන්න මේ තුනෙනුත් අනුග්‍රහය ලැබලයි මේ ආහාරජ රූපය ආහාරය මේ කයේ හට ගැනීමට හේතුව. එතකොට දැන් අපි මෙතනින් එහාට යන්න වෙන්නේ අපි කය කියලා යමක්ද දකින්නේ කය කියන්නේ ආහාරයමයි ඒකේ පරිවර්තනයක්මයි කියන තැනටයි අපි හිමින්සරේ අපේ නුවණ අවබෝධය ගන්න වෙන්නේ. මේක ටිකක් අමාරු වෙයි. නමුත් සිහියෙන් නුවණින් විමසා බැලුවොත් අමාරුත් නෑ. මේ ආහාරය බත්පතේ තියෙන දේෙන් අපි මෙතෙක් පරිහරණය කළේ මම ආහාර ගන්නවා කියන සත්පුද්ගල සංඥාව මත. දැන් අපි දර්ශනයේදී කතා කළ සත්පුද්ගල ආත්ම වශයෙන් දකින බවම මිත්‍යා දෘෂ්ටි බව, දර්ශනයෙන් තොර බව, දෘෂ්ටි බව. දැන් අපි දිට්ඨිංච අනුපගම්ම දෘෂ්ටියට නොඇටි දර්ශනයකින් යුක්ත වෙන්න ඕන. එහෙනම් දැන් මෙන්න මේ බත්පත දිහා බත්පත ඇසුරු කරගෙන දෘෂ්ටියට නොඇටි දර්ශනයකින් යුක්තව මේ ආහාරය වළඳන්නේ කොහොමද කියන එකයි තෝරලා බේරලා විමසලා බලන්න වෙන්නේ. එතනදී අපිට පේනවා මෙන්න මෙහෙම ධර්මතාවයක්. දැන් පොළවේ ඕපණය කළ බීජයක් මුල් ඇදිලා කේශනාලිකා වගේ චූටි චූටි මුල් ඇදිලා පොළවේ තියෙන පෘථිවි රසය හොයාගෙන ගිහිල්ලා ඒ රසය උරාගෙන ගහ කුංචි පැලේ මහ ගහක් වෙනවා. දැන් ඒ ගහ වැඩෙන්නේ මේ පුංචි පුංචි කේශනාලිකාවෙනි පුංචි මුල් වලින් උරා ගන්න ඕජාමය රූපයන්කි. දැන් මේ ආහාර උරාගෙන වැඩෙන ගහ ආත්මයක්ද සත්‍යයක්ද පුද්ගලයෙක්ද එන සත්ව පුද්ගල නො වූ මේ ස්වභාවික දේ තුල ආහාර සොයාගෙන ගිහිල්ලා ආහාර උරාගෙන වර්ධනය වෙන බවක් තියෙනවා. සත්ව නො වූ පුද්ගල නො වූ තත්වයකට. ඊළඟට එතන හොඳට බලන්න දැන් මෙන්න මේ කයටත් මේ ආහාරයේ ඇතුල් වෙනකොට මේ ගස්සක ස්වરૂපයම මෙන්න මේ ධර්මතාවයේම ආත්ම පුද්ගල භාවයෙන් තොරව මේ ටික දකින්න පුළුවන් නම් බලන්න පුළුවන් නම් අපිට පුළුවන් වෙනවා අනාත්ම ලක්ෂණේ වටහා ගන්න මෙතන. මේ ආහාරය ශරීර අභ්‍යන්තරයට ගත්ත වෙලාවේ ඉඳලා කටට ගත්ත වෙලාවේ ඉඳලා අර ගහේ පුංචි පුංචි මුල් කරන කාර්යය ස්වභාවයෙන්ම සිද්ධ වෙනවා මේ කය තුල. කටට ගත්ත වෙලාවෙ ඉඳලා පුංචි පුංචි කේශනාලිකාවලින් ඕජාව ආහාර ආහාර කියලා කිව්වේ ඕජාව අට වෙනකොට ඇති සුද්ධාස්තකය මේ ආහාර රූප උරා ගන්නවා ආමාශයේදී බඩවැලේදී දිගින් දිගට මේ කේශනාලිකා ඔස්සේ මේ ආහාර රසය උරා ගන්න. මේ ආහාර රසය උරාගෙන දැන් අපි දන්නවර දැන් අර ගහ වෙල ඒ මුල් කේශනාලිකා වලින් උරා ගන්න ආහාරයෙන් ගහ වැඩෙනවා. එතකොට මම කරන එකක් නෙවෙයි ඒක. ඒක ගහේ ධර්මතාවය. ඒක තමයි බීජ නියාමය. ඒක කවුරුවත් කරනව නෙමෙයි, පුද්ගලයෙක් කරනව නෙමෙයි. ඒක බීජ නියාමය. දැන් මේ ශරීරයේ මේ සිදුවෙන සිදුවීම මම කරනවා හෝ මම කරනවා නෙමෙයි. මෙන්න මේ ධර්මතාවයක් මෙන්න මෙතන තියෙනවා නේද? මම මේ මේ ඕජා උරා ගන්න මෙතනින් මේ ඕජා උරා ගන්න මෙතනින් මේ ඕජා උරා ගන්න එපා කියලා. පැනවීමක් කරන්න බෑ පාලනයක් කරන්න බෑ ස්වභාවයෙන් සිදුවෙන ධර්මතාවයක් මේ තුල සිද්ධ වෙනවා නේද? හොඳට මෙන්න මේ ටික විමසලා බලන්න. ඊළඟට මේ උරා ගන්න ඕජාවෙන් මොනවද හැදෙන්නේ? දැන් ගහේ නම් මුල් වැඩෙනවා, කඳ වැඩෙනවා, එලේ අරටුව වැටෙනවා, පොතු සිවිය හැදෙනවා, අතු ඉති හැදෙනවා, කොළ හැදෙනවා, ගෙඩි මල් හැදෙනවා. කවුරුවත් කරනවා නෙමෙයි කරවනවා නෙමෙයි. ස්වභාවික ධර්මතාවයක් කියන්නේ. මෙන්න මේ කය මේ ආහාරය ලැබුණාම ස්වභාවික වූ ධර්මතාවයක් තියෙනවා. මේ ආහාර රූපය රැස් කරගන්න බවක් එකතු කරගන්න බවක්. මෙන්න මේ කය කියලා කියන්නේ මෙන්න මේ ආහාර රූප එකතු කරගන්න. කය කියලා කියන්නේ මේ ආහාරය තමයි. දැන් අපි අර මුල මහ පොළවේ පස් තියෙන තැන ඉඳලා ගත්තොත් එතනක් ධාතුව තිබුණේ ගහ කියපු තැනක් ධාතුව තිබුණා බත් කියපු තැනක් ධාතුව තිබුණා දැන් මේ කය කියන තැනක් ධාතුවමයි තියෙන්නේ දැන් අපි අර මැටිකුලියේදී අපි බැලුවා වගේ මේ තැනින් තැනට නම වෙනස් වුණා මිසක් මේ හැම තැනකම මේ චක්‍රයක් වගේ ආවේ නැවත මේක මහ පොළොවටමයි යන්නේ මේක චක්‍රයක් මහ පොළොවෙන් ගහ කොළ වෙලා ඒක ආහාර වෙලා කය බවටපත් වෙන කය ආපහු මහ පොළොවටයි යන්නේ මේක තමයි මේ චක්‍රය ස්වභාවික චක්‍රය දැන් අපිට මේ හැමතැනකම තියෙන ධාතුවමයි පැවැත්ම. අපි එක තැනකට පොළොව කියනවා, එක තැනකට ගහ කියනවා, එක තැනකට බත් ආහාර කියනවා, එක තැනකට මම කියනවා, මගේ කියනවා. දැන් ඔන්න අපි තේරුම් ගත්තොත් මෙන්න මේ කියන තැන සිදුවෙන ධර්මතාවය මෙන්න මේකයි කියලා මෙන්න මේ ආහාරය මේ මේ ආකාරයෙන් උරාගෙන මෙන්න මේ විදිහේ ශරීර වර්ධනය ස්වභාවිකව සිදු වෙනවා. ශරීරයේ වර්ධනය වෙනවා ශරීරයේ මේ අනාත්ම වූ කය පවතිනවා පවත්වනවා කියලා කියන්නේ මොකක්ද? දැන් ඔන්න අපිට බලන්න පුළුවන් අර ආදීනවාන පස්සනාව, චක්කු රෝග, සෝත රෝග, මේ තුල සිද්ධ වෙනවා අනාත්ම බව ඊළඟට අපි ආයතන ගැන කතා කරනකොට හැමතිස්සෙම මතක් කළා ආහාර සමුදයෙන් ආයතන හට ගන්න බව. ආහාර නැමැති හේතුව නිසා ආයතන හට ගන්න බව මතක් කළා. දැන් ඔන්න තේරුම් ගන්න එහි අරුත. එහැ උපදිනවා කියන්නේ කොතනද? කන උපදිනවා කිව්වේ කොතනද? නාසය දිව කය උපදිනවා කිව්වේ ආයතන උපදිනවා කිව්වේ කොතනද කියලා හිතලා විමසලා බැලුවොත් තේරුම් ගන්න පුළුවන් වේවි මේ කියපු ධර්මතාවය. එහේ කියන තැන මාංශ කය ආහාරජ රූප ආහාරයෙන් උපන් රූප හැම තැනකම තියෙනවා. ඕජාව අටවෙනි කොට ඇති රූප කලාප මේ කයේ තියෙන්නේ. මේකට තවත් නමක් කියනවා නම් ආහාරය කිව යුතුයි. ඒක ලෝකෙ පිළිගන්න එකක් නැහැ. නමුත් මාංශ භක්ෂක සතෙකුට මේකයි ආහාරයක් නෙවෙයිද? මාංශ භක්ෂක සතෙකුට කොටියෙකුට සිංහයෙකුට මේකයි ආහාරයක් වෙනවා. මේකයි බතක් වෙනවා. ආහාරයක් වෙන්නේ මේක ආහාර නිසා. ඒ නිසා මේ කයට කියන තවත් නමක් තමයි ආහාරය. අපි මෙන්න මේතන හඳුනාගත්තොත් ආහාරංච පජානාති ආහාර සමුදයං පජානාති ආහාර නිරෝධංච පජානාති ආහාර නිරෝධගාමී පටිපදංච පජානාති එත්තාවතාපිකෝ වරිය ශාවකෝ සම්මා දිට්ඨි අපට මිත්‍යා දෘෂ්ටිය දුරු කරලා අනාත්ම ලක්ෂණය වටහාගත්ත දර්ශනයකට එන්න පුළුවන්කම තියෙනවා මෙන්න මේ යථාර්ථය හඳුනා ගන්නකොට වටහා ගන්නකොට. ඉතින් මෙන්න මේ ටික තමයි අපි ප්‍රතිවේක්ෂාවේදී වඩ වඩාත් මනාකොට හඳුනා ගන්න ඕන තැන. සමහර වෙලාවට අපි වෙනද කළ ධර්ම දේශනාවලට වඩා අමාරු බවක් ගැඹුරු බවක් මේක දැනෙනවා ඇති. නමුත් අපට පුළුවන් වේවි ඊළඟට දවසේදී මේක මීට වඩා ටිකක් සරල කරලා සම්මතහා පරමාර්ථ දෙපැත්තෙන්ම දර්ශනයට අදාළව එකඟ වෙන විදිහකට මේ ටික ගලප ගන්න. අපි අද දවසේ මේ මතක් කළේ හැඳින්වීමක් විතරයි. ටිකක් හිතලා විමසලා උත්සාහවත් වෙලා බලන්න ලබන සතිය වෙනකොට ඊළඟට සතියේ එනකොට අර මැටි ගුලිය උපමාව විතරක් මතක් කරගන්න. මතක තියාගෙන ඒ තනින් තැනට නම වෙනස් වුණාට එකම පස්පිඩ නේද මිනිසයා කියන තැන දක්වාම ආවේ. නමහා හැඩේ ලක්ෂණේ වෙනස් වුණා මිසක් එකම ධාතුව නේද තිබුණේ. දැන් පොළවේ තියෙද්දි පස් කිව්වා, ගහ කිව්වා, පළඳ කිව්වා, ආවේ කිව්වා, මිනිස්සේ කිව්වා. ඒ වගේ දැන් ආහාරයක් දකින්න පඨවි ආපෝ තේජෝ වායෝ පඨවින් පඨවිතෝ සංජානාති ආපං ආපෝ ආපං ආපෝ සංජානාති තේජං තේජෝත් සංජානාති වායං වායෝත් සංජානාති ඒ අන්තිමට මම කියලා තියෙන්නේ මගේ කියලා තියෙන්නේ මගේ ආත්මය කියලා තියෙන්නේ කුමකටද කොතනටද කියලා හඳුනා ගන්න බලන්න අපි ඉතුරු ඊළඟට දවසේදී මේ ටික මීට වඩා තේරෙන්න කියලා දෙන්නම් මේ ටික අද දවසේ අපි කළ මේ හැඳින්වීමක් විස්තර කිරීමක් විතරයි මේ ටික ගැන හිතන්න හොඳට හිතලා ප්‍රශ්න ටික හදාගන්න නැවත වතාවක් අපි චීවර පින්න පාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන සිව්පසය පිළිබඳවම මේ සතර කරුණ පිළිබඳවම පැහැදිලි කිරීමක් කරනවා මේ අමාරු බව මේ ගැඹුරු බව වැඩි දුරට හිතන්න පමීට වඩා අපට මේක සරල කරගන්න පුළුවන් වේවි මේ අදහස් ටික විතරක් යමක් හිතලා විමසලා හඳුනා ගන්න බලන්න ඒ සඳහා ඔබට ශක්තිය තියෙනවා හැකියාව තියෙනවා, වීරිය තියෙනවා. අනාත්ම ලක්ෂණය ආත්ම දෘෂ්ටියට නොවැටෙන්න මේ සිව්පස් පරිහරණය කරන හැටි අපි කොහොම හරි මේ ඉදිරි සතිය දෙක ඇතුළත ඉගෙනගෙන මේ තුලින් අපේ ආශ්‍රවක්ෂය කරන ප්‍රතිපදාව හඳුනාගෙන මේ ජීවිතයේ මේ ශාසනයෙම සසර දුක් ගෙවා ලබන අමා නිර්වාණ සාන්තිය ලබන්නට අපි හැම දිනාටම ශක්තිය භාග්‍ය සැලසේවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා තිරං රක්ඛන්තු බුද්ධ ශාවකං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා බෝධයන්ති සිවම් ධර්ම ශ්‍රවණේ කිරීමේ උතුම් කුසල සම්පත් අපි හැමදෙනාටත් දෙවියන්ගේ මාපියන්ටත් බුද්ධ බෝසත්යන් වහන්සේලා ඇතුළතින් කරපු සියලු දේව සමූහයාටත් නමින් මියගිය ඥාති වර්ගයාටත් හැදුවැඩි ගුරු දෙමාපිය දුවා දරුවන් ආදී පවුල්වල සියලු දෙනාටත් උතුම් වූ නිර්වාණ සාන්තිය පිණිසම හේතු වාසනා වේවා නිවන් ලබනාතෝ දෙලෝ සාන්තිය යහපත පිණිස උදව් උපකාර වේවා Thank you. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ සත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්ති සංය සම්පත්ති නීවතේ අතෝ නිබ්බාන සම්පත්ති විනාති සමිච්ඡති ධර්මං ප්‍රණාන්තං බලං